නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සාකෝ පනේසා තණ්හාකත්ත අයමානා පයති කත්ත නිරුද්ධමානා නිරුද්ධති රූප සංඥා ලෝකේ පිය රූපං කාත රූපං ඉතිදේසා තණ්හා නිවි අයමානා පයති නිරුද්ධමානා නිරුද්ධති ගෞරවනීය යෝගාචර මහානන්දරත් අවසරයි අපි දැන් ධර්ම දේශනා මාලාවේ අංක වශයෙන් කියනවා අද 91 වෙනි දේශනාව නිරෝධ සත්‍ය සම්බන්ධ කරගත්ත සත්‍ය පබ්බේ අපි හැසිරෙන්නේ ධර්මානුපස්සන කොට. ඒකෙත් ඊටාත්ම සවිස්තරව එක එක නිරෝධය එක එක පුරුකකට සම්බන්ධ කරගෙන දේශනා කරන ස්වරූපේ කුයි මේක පේන්නේ <clears throat> වෙන විදිහට කියනනම් බොහෝම දුරදි යන විවරණ වලට විස්තර වලට ඉඳ තබලා අනිකුත් සර්වඥ දේශිත සූත්‍ර වල කොටස් වලට සම්බන්ධ කරමින් සම්බන්ධ කරමින් හොඳ ධර්ම කතා කාලයක් ඇති කරගන්න ආරාධනාවක් කතා මාතෘකාවක් මේ කොටසේ පවතිනවා. අපි ගිය පාර සාකච්ඡා කළා <clears throat> සංකේතයෙන්ම ඇහැ සම්බන්ධ කරගෙන ඇහින් රූපයක් දකින්න අවස්ථාවක් අරගත්තොත් ඒ රූපේ නිසා ඇති වෙන වේදනාව මේ තෘෂ්ණාව ඇති වෙනවා නැති වෙන තෘෂ්ණාව නැති වෙනවා තෘෂ්ණාව ඇති වෙනවා නම් ඇති වෙන්නේ එතනයි ඒ වාගේම නැති වෙනවා නම් නැති වෙන්නේ මෙතරයි. ආනේ ඇතිවීම සහ නැතිවීම අතර යාන්ත්‍රණය මේ සමුදේ සත්‍ය සහ නිරෝධ සත්‍යයේ වතේ ගැට ගැහෙන ආකාරය සහ ගැට ලියන ආකාරය වශයෙන් දක්වනවා. එකම සමීකරණය. එකම පුරුක් වල එකම දන් වල එක පැත්තකට ගැට වැඩිගෙන යන හැටි අනිත් පැත්තකට ගැට ලිහිගෙන යන හැටි විස්තර කරලා තියෙන ආකාරය ඊ타මත්ම මනෝඥ සාරවත්්‍ය ගෝචර ඉතින් ඒකෙදී අද මේ සාකච්ඡා කරන්න හදන්නේ ඒ ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන එක්වීම එකට ගමන් කිරීම එකට වැඩිම ස්පර්ශය කියලා හඳුනා ගන්නවනම් ඒ ස්පර්ශය පදනම් කරගෙන වේදනාවක් විඳීමක් අන්නේ වේදනාව ඊගාවට ඇත්තා වූ මේ සංඛාර සංස්කාර කියන සංස්කරණය කිරීම අතරමැද ගත කරන්නේ අද මේ සාකච්ඡා කරන්න හදන සංඥාව. වේදනාවක් තුනකට පස්සේ ඒකේ සංඥාවක් අරගෙන සංස්කරණය කරන්න පටන් ගන්නවා හිත. ඒ තමයි තෘෂ්ණාව වැඩෙන, බෝ වෙන, ඝන බහල වෙන හැටි. යම් කිසි කෙනෙක් ඒක එහෙමයි මේකමයි මේ කාටත් සිදු වෙන සංසිද්ධිය මේක නෑ ආගම් ಜಾති දේහ ඉස්ත්‍රි පුරුෂ ගති බාල මහල ගති නෑ මේක චිත්ත නියාමයක් මේ චිත්ත නියාමය ඉගෙන ගත්තයි කියලා අපිට කවදාකවත් ආහාර ලැබෙන්නේ නෑ ඉදුම් හිතුම් ලැබෙන්නේ නෑ මොනවාක්වත් ලැබෙන්නේ නෑ ඒක නිසා කවදාකවත් මේක මේ මේ <clears throat> ලෞකික ඥානයන් අතර මහා ලොකු දෙයක් නෙවෙයි. ඇත්තම ලෞකික ඥානයන් මෙවැනි දේවල් ඉගැන්න ගැනීමට බාධා කරනවා. මෙවැනි දේවල් පුංචි කළා හරකන. මේවා ගැඹුරු දේවල් විදිහට හරකන. ඔච්චර ගැඹුරු ඉගෙන ගන්නට දෙයක් නැහැ කියලා හරකනවා. මොකද ඇත්තටම කියනවනේ මේවා ගැන ඉගෙන ගත්තාම දෙයක් නැති තත්ත්වර තමයිපත් වෙන්නේ. එනිසා මේකට මේ ඉගෙන ගැනීමට බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා දුමාකාර වටිනාකමක් පුදුමාකාර ගැඹුරක් උන්වහන්සේලාගේ ආශිර්වාදයක් අගේ කොට සැලකීමක් දක්වලා තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ ඒ පෙන්නලා තියෙන ඉර දිගේ අත්තල දිගේ අපි කොච්චරක් අපේ වැඩපිළිවෙලට මේ සරුවච්චන් වහන්සේගේ විග්‍රහය කිට්ටු කරගන්න පුළුවන්ද කියන ආස්තික පැත්තේ. එයාම බලනකොට ඇහැ කන නාසය දිව කය මන කියන අනිකුත් ඉන්ද්‍රියන් වගේ ඉස්සලා කතා කිරීමට සර්වඥාන්තයේ තෝරාගත්තා. ඒ නිසා අපි ඒකෙම පටන් ගන්නවා. ඇහැ පදනම් කරගෙන ඇහැට රූපයක් ආපාදගත වෙනකොට රූපයක් ඉදිරිපත් වෙනකොට ඇහි හිත පහළ වුණොත් ඒ තාකල් දැකීමට අදාළ ස්පර්ශය. ඒකට මේ තුන ගමන් කිරීමේ හැක් තියෙන රූපක් තියෙන හිතක් එතන තියෙන නිසා විගතෝම ඒ රූපේ පහස ලබන ස්පර්ශය ලබන මේ ස්පර්ශය ලැබීම ලැබෙන බවට ප්‍රධානම ගුණුව එකතුව තමයි ඒක විඳී. එතනින් තමයි මේක සිද්ධියක් බවට යමක් බවට පත් වෙන්න පටන් ගන්න. නැත්නම් ඇහැ තිබුණාට, ලෝකේ රූප තිබුණාට, වෙන තැනක හිත තිබුණා නම් දැකීමේ පහස ලැබෙන්නේ නැහැ. ඕක සිද්ධියක් වෙන්නේ නැහැ. වාර්තාගත වෙන්න දෙයක් නැහැ. දැන් ඇහැට රූපේ එල්ල වෙලා තියෙනවා. හිත ඒ වෙලාවේදී පිළිකලා තියෙන නිසා මේ තුනේ ගැටීම පහස් ලැබීම දිගටම සිද්ධ වෙනවා. ඒ තාකල් මේ පුද්ගලයා විඳීමක් කරනවා. මෙන්න මේ විඳීම ඇහැ කියන එක රූප පිළිබඳ සංවේදී භාවයෙන් නම් රූපය කියලා කියන එක යන්ත්‍රෝපකරණ වලට මනින්න පුළුවන් දිගක් පළලක් උසක් සහිත අවකාශයේ ධර්ම ස්වરૂපයක් නම් හිතේ එකතුව භාවයේ නම් තුන්වතර වෙන දැක්කොත් එකම දේ දකින්න ඕනේ. ඒකයි අපි සාමාන්‍යයෙන් හිතන අපි සාමාන්‍ය ගණන් ගන්න දේ. නමුත් මේ <clears throat> අහත් රූපයක් ඇතිවීම නිසා වැඩිම නිසා ඉතිවීම නිසා හිතේ ඒ රූපේ හිත පහළ වීම නිසා නැත්නම් මේ තුන එකට ගමන් කිරීම නිසා වේදනාව ඇති වෙන තාකල් ඒ වේදනාව <clears throat> ඔක්කොටම එක විදියටම වෙනවද නැද්ද කියන එක අන්නරකේ විදියට ලෞකික විද්‍යාවට අදාළ වෙන දෙයක් නෙමෙයි. ලෞකික විද්‍යාන් විශේෂයෙන්ම <clears throat> පරාජයටපත් වෙන තැනක් තමන්ගේ සීමා මාලා මාලය මේ මරියාවන් පන්නන තැනක්. ඒ මොකද මේ වේදනාවක් එක්කම සංඥාව ක්‍රියාත්මක වෙන නිසා කිසිසේත්ම එකම රූපය දෙන්නෙක් දැක්කට දකින්නේ වෙනසක්. පෞද්ගලික කර්මයක් හිතනවා. ඒක පිළිලා දෙන්න බැරි කමක් නෙවෙයි. එන්නේ විදිහට මේ පෞද්ගලික කර්ම එකම සංසිතිය එකම රූපේ ඔක්කොටම තියෙන රූපේට සංවේදී ඇස් ඒක එක්කනාගේ හිත් ඒ වෙලාවේ රූපේටයි ඇහැටයි ගිහිල්ලා තියෙනවා ඒ නිසා දැකීමක් කරනවා ඒ එකම වස්තුව දෙන්නෙක් දකින්න දෙවිලි ආනේ පෞද්ගලික වින්දනයකට පොදු වින්දනයකින් පෞද්ගලික වින්දනයට මේක හුරු කර ගැනීම යොමු කර ගැනීම සිද්ධ කරන්නේ මේ සංඥාවෙන් තමයි සංඥාව ඉතාමත්ම විචිත්‍ර ඒ වාගේම ඉතාමත්ම සූක්ෂම පරිවාදකාරිය හැම චිත්ත වීජයකම අනිවාර්යයෙන්ම හිත කරනවා නමුත් හංගෙට නොදැයි කොච්චරද කියනවනම් මෙච්චර වචන ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕනේ කෙනෙකුට හේතු ගන්නවවත් මේ දැන හෝ නොදැන මෙතන සංඥාව යටිපහුව වෙනවා ඒ නිසා වේදනා චෛතසිකයේ ඉඳලා සංස්කාර චෛතසිකයට මේ වැඩ පිළිවෙල යනකොට ඇඟට නොදැනි මේ අතරමැදට සංඥාව රිංගලා. අපි ඒකෙන් ඒ වින්දනය කරපු රූපය හෝ සද්දය හෝ කන්දය හෝ රස හෝ ස්පර්ශය හෝ ධර්ම අරමුණේ අපිට ඕනේ තාලෙට පෞද්ගලිකකරණය කරනවා. අපිට ඕනේ තාලෙට සංඥාවක් ගන්න. ඒකේ සංජානනයක් ඇති කරගන්න පිළිගැනීමක් කරගන්න ලකුණු කර ගැනීමක් කර අපි මාතකේ තැන්පත් වෙන රූපේවත් වේදනාවක් නෙවේ මෙන්න මේ සංඥාවක් ඒක දැන් අද මේ පරිගණක දේශේ ඉතාමත් පැහැදිලි පරිගණකේ කවදාකවත් අපි දාන දත්තයන් තැන්පත් වෙන්නේ නැහැ ඒවා එයාට ඕනේ සංඥාවල් බවට පත් කරලයි දැන් පස්සේ නිසා ඒක තැම්පත් කරගන්න සත්‍යයන් තැම්පත් කරගන්න එක ඇතුලේ අපි දකින්න අපි හිතන අපිට බලා ගන්න පුළුවන් මොනම දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ ඒ පරිගණක යාන්ත්‍රයේ විසින් පරිගණනා හරිගස්සා ගන්නාලාද සංඥාවල් වලට අනුව ඇති කරගත්ත කලකුණු ටිකක් විතරයි. ඒ මොනම අර්ථයක් නැහැ. මෙන්න මේ කටයුත්ත වගේ ලක්ෂ වාරයක් සූක්ෂමව අපේ හිතේ සිද්ධ වෙනවා මොකද හේතුව අපේ හිත අනාදිමත් කාලයක පටන් මේ වැඩේ කරලා තියෙනවා මේ වැඩෙන් අපිව රවට්ටලා තියෙනවා මේ වැඩෙන් අපිව නොමග ඇරලා තියෙනවා අපිව මිරිඟුවකට අහුණු කරලා තියෙනවා නමුත් ඒක අපි නොදැනුවත්වම ඒ මිරිඟුව ඒ අසුවීම ඒ පටලවිල්ල මගේ මහාන්තරකමක් කරගන්න තරමට කට කිවිලා තියෙනවා ආන්ගේ තකතිරුකම නිසා මේ අපේ පරිගණකේ අපි නොම ගැරීම අපි නංගුවක් විදිහට සලකනවා. ඒක තමයි මගේ ගතිය. මම මට තේරෙන හැටි මගේ රුචිකත්වය මගේ අගය මගේ ආඩම්බරය කියලා අපි ඒක රකින්නයි මේ මුළු ජීවිතය ජීවත් කරවන්නේ ඉන්හිහාට එහෙම නැත්නම් කියන කෝක අයින් කෙරුවොත් අපේ ජීවිතේ මොනම අර්ථයක් අපි අපේ පැවැත්මේ කිසිම අර්ථයක් ඉතුරු වෙන්නේ නැහැ අපි මේ බදාගත් සංඥාවල් ටික ඔප්පු කරන්න ළඟන දැඟලිලි ටික අයින් කරුවට පස්සේ වෙන විදිහට කියනවා සංස්කාරයන් ටික අයින් කරුවට පස්සේ මොකද්ද මේකයි ගලපුයි අතර ඇති වෙනස මොකද්ද මේකයි වතුරයි අතර තියෙන වෙනස මොනම වෙනසක් නැහැ ඒ වගේ තවත්මක් කියනවා මේකේ තවත්මක් ඉතා වේදනා තත්වයේ දක්වම සිටිවිල්ලම ජාන්තිකව සිද්ධ වෙනවා නැත්නම් කුවිදේ හොඳටම සහතිකව කියන ස්පර්ශයේ දක්වාම සියලුම දින රහත් වෙලා ඉන්නේ. කිසියම් ක්ලේශයක් ඒ දක්වා ඇත්තේ නැහැ. ඔය ඊට පස්සේ වේදනාවට යනවත් එකම සුඛ දුක්ඛ මනාපමනාපකම් පහළ වෙනවා. ඉතින් ඒකේ සාමාන්‍ය ලෝකේ අපිට උගන්වන්නේ යම නාපදේ අත අයින් කළ මනාපේ ලබා ගන්න මේ ශිල්පේ මේ සාහසයේ මේ විද්‍යාව ඉගෙන ගන්න දුක අයින් කළ සුඛේ ලබා ගන්නට මේ ශිල්පේ වේ මේ මේ විද්‍යාව මේ යාන්ත්‍රේ මේ මන්ත්‍රේ මේ යන්ත්‍රේ ගන්න කරගන්න කියලා මේ සපදුක් දෙකෙන් එක පැත්තකට හිත අන්ධකාරණය කිරීම පමණයි ලෞකික ශාස්ත්‍ර වලින් කරන්න පුළුවන්. නමුත් මේ විදිහකට අපි අන්ධකරණය කරන්න හේතුව මේ හැම දෙයකම සපදුක් කියලා දෙකක් තියෙනවා. මනාපමනාප කියලා දෙකක් තියෙනවා. මේ දෙකෙන් මේ ශාස්ත්‍ර විද්‍යාවන් වලින් එහෙම නැත්නම් ශිල්ප වලින් එකක් අයින් කරලා එකක් දෙන්නම් කියුවාම ශිල්ප ලෝකේ තනක් ලැබෙනවා. යම් හේතුවකින් අපි සැප දුක් දෙක එක ගන්න දාලා කලකන්න පුරුදු වුණොත් මනාපමනාපකම් ඒ තාරතල ගන්න පටන් ගත්තොත් ඒකම ශිල්පියකවත් වටිනාකමක් නැහැ. ඒකම ශිල්පියෙකුගේ මොහොත් වටිනාකමක්. අපි එතකොට එයත් අන්න ගෙවන්න තියෙන ගෙවීම් වලින් ඉදහස. නම අපි මේ ලෝකයා අපිට පොවලා තියෙන ලෝකයාට කවලා තියෙන ලෝකයා අපි වඩලා තියෙන දුක අයින් කළ සැප ලබා ගැනීම අසීමිත ආතාව නිසා අමනාපي අයින් කළ මනාපේ ලං කර ගැනීම අසීමිත ආතාව නිසා අද මේ බදාගෙන ඉන්න ශිල්ප සා ශිල්පීන් අතර වැඩියක්ම ඉන්නේ ආයුධ නිෂ්පාදනය කරන භයානක ඇත්තෝ අපිට උදව් කරන්න පත් වෙලා තියෙන්නේ. ඒත් හදලා තියෙන වැඩි හරියක්ම වාතය. ඒ අත් හදලා තියෙන වැඩි හරියක් විස, ඒ අත් හදලා තියෙන වැඩි හරියක් නාටක දේවල්. අපි කිවිල්ලක් කරන්න වෙලා තියෙන අපිට මේ අත්ත වෙන්නේ. ඒ මොකද අපි ළඟ තියෙන තාම දුකයින් කළ සැප ලබන හිත. මන අපේ අමනාපයෙන් කළ මන අපේ ලබන හිත. නමුත් ඒ නිසා ඔය ඉන්ද්‍රි භාවනාදී සූත්‍රවල සර්වචනාංශයේ පෙන්වා දීලා තියෙනවා. මේ ශිල්පයන් දෙකේ ගෙවීම නැත්නම් මේ ශිල්පයන් හදලා තියෙන මේ ශිල්ප වලින් අපිට විමුක්තියක් නිදහසක් ලබන්න නම් සත්‍ය දුක් දෙකම ඉක්මවල තියනා වූ උපේක්ෂා මත වේවා කියන උන් වැඩි කරගන්න. ඒක අපි අපි නිදහස්. අපිට දක්න රූපේ සපක් ලැබුණා දුකක් ලැබුණා අනේ මේ සපක් පරිවේසයි දුකක් පරිවේසයි ඒ සප දෙක දුක ඉක්මවා වූ උපේක්ෂාව අපිට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ පුද්ගලයාට කැලේ ජීවත් වෙන්න පුළුවන්. ශූන්‍යාකාර ජීවත් වෙන්න පුළුවන්. අරණ්‍ය ජීවත් වෙන්න පුළුවන්. කිසිම ශිල්පයක් සහ ශිල්පියෙක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒකන් සම්තන් ඒකම් පණීතයි යදිදම් උපේක්ඛා. මෙන්න මේ ශිල්පය බුදුරජාණන්සේ දෙන ශිල්පයක් තමයි. ශිල්පියෙකුත් තමයි බුදුරජාණන්සේ අපි බලමු. ආන්නේ ශිල්පය දිනු කරනවා නම් ඉන්දිය සංවරය දිනු කරනවා නම් මේ පුද්ගලයා යම් වෙලාවක ඒ ඥානයක තහවුරක් ලබාගෙන ඒක තත්ත්වයටපත් වුණොත් ඒ බුද්ධට පැහැදිලිවම තේරෙන්න පටන් ගන්නවා මේ සැප දුකට දුකට සාපේක්ෂව මනාපකමක් ඇති කරනවා දුක සැපට සාපේක්ෂව අමනාපකමක් ඇති කරන මේ සැප දුක දෙක මනාපමනාප දෙක අපි ආශ්‍රය කරන තාකල් පුදුම විහිසක් හරි පුදුමේ තැවීමක් අදි පුදුම තැවීමක් ඒ නිසා සැප දුක දෙකම අත්‍යති හරායති දෙගුච්ඡති ඒවා නොවේවා මේක දුකක් මේක මගෙන් වෙන් වේවා කියන අදහස අනිවාර්යයෙන්ම ඒක පුද්ගලයාට ඇති වෙනවා හැබැයි තාම ඒ කියන විදිහට ඒ දෙකෙන් වෙන් වෙන්න ලැබිලා නැහැ ශික්ෂණය වෙන්නේ සබ්බ සංකාරයේසු අත්‍යති හරායති දෙගුච්ඡ උසුදුක්සා ජනක හැඟීමක් ඇති කරගන්න මේක පුදුම විදිහට අපි වහල් භාවයේ නීච භාවයේ තුච්ඡ භාවයේ අස්මි සංස්කාර වලට බැඳිනවා. ඒ සාර්ථකපත් එපා මට දුකත් එපා මට මේ සියල්ලගේ මැදෙල් මනාපමනාපකම අවශ්‍ය නැහැ කියලා මේ සීක පුද්ගලයාට ඇති වෙන්නා වූ ඉන්දිය සංවරයේ අට්ඨියති හරායති ජයුච්ච. බහැර කරන දුක්ඛා ජන කරන දුක්ක්සේ පලකන. මේකත් එක්කම යම් දවසක ඒ උත්තරය පත් වුණොත් එහෙම ඒ ඒක ප්‍රතිපදාවේ පෙරවරට ප්‍රමාදයේද එතකොට ඇති වෙනවා ආශ්චර්ය ධර්මයක් නැත්නම් පෙළහරක් ඒක තමයි ඒ සුඛ දේවල් දකින්නකොට ඕනේ නම් ඒව දුක වශයෙන් දකින්න පුළුවන් එහෙම නැත්නම් ඒ කියන්නේ මේ පටික්කුල සංඥාව ඇති වෙන දෙයක් දැක්කොත් ඒ රහතන් වහන්සේගේ තියෙන ආශ්චර්යය තමයි ඒක ඕන අපටික්කුල සංඥාව ඇති කරගන්න. පටික්කුල සංඥාව ඇති වුණොත් කෝණු කරපු නැති කෙනාට ඒ සංඥාවෙන් මිදෙන්න බෑ. ඔව් ඒකමයි බදාගන්න උත්සාහ කරනවාගේ තියෙන විදිහට හැකියාව තමයි ඒ පටික්කුල සංඥාව කියන දේ වුණ ඕන අපටික්කුල සංඥාව ගන්න පුළුවන්. ඒ විදිහට ලෝකයා හඳුනන විදිහේ අපටික්කුල සංඥාවක් දෙයක් දුන්නත් සාධන්නාගේ තෝරන මේකෙන් පටික්කුල සංඥාවක් ගන්න. නැත්නම් පටික්කුල අපටික්කුල දෙකම දුන්නාම දෙකෙන්ම ඕනේ නම් පටික්කුල සංඥාව ගන්නත් පුළුවන්. ඒ වගේම පිළිකුල් නොපිළිකුල් දෙක දුන්නාට පස්සේ ඕනේ නම් පිළිකුල් සංඥාව ගන්නත් පුළුවන්. මේ නිවෙ මිදෙන්නත් පුළුවන්. සංඥාවෙන් මිදෙන්නත් පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේට කවුරුත් මව අපෑවට ගැරඩිය කියලා බෙලි කැන්ඩිස් කට්ටක් කරනවා මම නායක වගේ පෙනේ පුම්බන්න හැදුවට රහතන් වහන්සේට එහෙම ඒකෙන්ම මත් වෙන ගතියක් නැහැ. ඒ නිසා මේ පිළිකුල් සංඥාව නොපිළිකුල් සංඥාව ආදී වශයෙන් මේ සංඥාවට වහල් බව සංඥාවට ඇලී ගැලී ගන්න බව පු탁ජනයට තියෙන බරපතල වැඩසයිත සිල් දඟුව. කාරණාදිට ඒකයි. ඒ මොකද උනාදේ දන්නවා ඇහැට රූපයක් වටිච්චාම. ඒ දකින්න හිත පහළ වුණාන ඒක රහත් වුණත් පු탁ජන වුණත් ඒකේ ස්පර්ශයක් පහළ වෙනවා. ඒක පිළිබඳව උන්වහන්සේට කිසි පැටයක් නැහැ. ඒ ස්පර්ශය නිසා විඳනයක් වේදනාවක් අනිවාර්යයෙන්ම පහළ වෙනවා. මේ පහළ වෙන දේ තියා ගන්න අදහසින් ලකුණු කර ගැනීම. සලකුණු තබා ගැනීම. පෞද්ගලිකත්වයටපත් කිරීම සහතන් වාසයට අවශ්‍ය නැහැ. මොකද සේක தത്വයේ තිබුණාට දැකලා තියෙන වාක්‍යයේදී හරායති ජගුච්ඡති මේ ඇහත් මේ රූපයක් මේ ඇති වෙච්චි චක්කු විඥානයත් ස්පර්ශයත් වේදනාවත් ඔක්කොම දුක්ඛ. ඒ ඔක්කොම අතහලයි. ඒ ඔක්කොම පිළිකුල් කටයුතු. අය මොනවද මේකේ ලක්ෂණ කරලා තියාගන්නේ? මොකටද මේකේ සංඥාවක් ගන්නෙ? නමුත් අපි ඉස්සරගෙන ආපු දැවැද්ද හැටියට අපි අනිවාර්යව මේකේ සංඥාවක් ඉදේ වැටෙන ගැටයක්. පිළිකුල් බව හෝ අපිළිකුල් බව. නොපිළිකුල් බව. ඒක උදේ රහතන් ආදිර පුළුවන්කම තියෙනවා. පිළිකුල් බව ආවත් යථා භූත ඥාණය කල්පනා කළා ඒක යථා වූ නොපිළිකුල් බව බලන්න පුළුවන්. වස්තුව නොපිළිකුල් දෙයක් වුණත් ඒක යථා වූ පිළිකුල් බව බලන්න පුළුවන්. නැත්නම් පිළිකුල් නොපිළිකුල් දෙකම කලවම් කරලා දුන්නත් ඕනනම් පිළිකුල් බලන්න පුළුවන්. ඒක ඕනනම් නොපිළිකුල් බලන්න. සාමාන්‍ය වල තේන Hindu උපම සූත්‍ර සම්පේන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ආ තේන Hindu උපම රූපං වේදනා බුබ්බුලූපමයි මරිච්චක උපමා සංඥා. සංඥාව මරිච්චක්. මිරිඟුවක් විදියට. මිරිඟුව පහළ වෙන හොඳතෝම ග්‍රීෂ්ම ඍතුවේ මන්දාන. නමුත් ඒක දැකිනකොට නොදන්න කෙනාට වෙන්නේ වතුර වගේ. මේ ග්‍රීෂ්මයට අවශ්‍ය කරන ඉතාමත්ම අවශ්‍ය දේ. ඒ නිසා ඒ පුද්ගලයා ඒ වතුර සංඥාවෙන් ඒකට වේගෙන් දුවන කාෂ්ඨ කව්වේ. එතකොට එයින් තෙන් තෙන් තෙන් දාඩිය දාලා මරණය ඉක්මන් වෙනවා. අර පැවෙන පැවෙන ගැටි බැරි වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් මේක දන්නවනම් මෙතන තේින තියෙන මේ සංඥාවක් ඇහැ මේ පටලවල හඳුනා ගැනීමක් මෙතන තියෙන්නේ. නමුත් මේ වීක්මේක්ුවේ වතුරක් ඇඩයක් දකින්න තියෙනවත් හොඳයි කියලා ඕනනම් මේක පිළිබඳව ඔබ සංඥාවක් මතු කරගෙන දන්න කෙනෙකුට නම් හේවනකට වෙනවා ඒකේ වතුරේ ස්වභාවය පෙන්නන හැටි රස විඳ රසයක් ලබන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අනිවාර්යයෙන් මේ වතුර ලබා ගැනීමට හඹා යන ගතියක් ඒකේ තිබිය යුතුමත් නැහැ. ඒ මොකද ਉਹ දන්නා මේක මායාවක් බව. බිඳුවක් බව. එනිසා ඒක සුබ සංඥාව නම් ගන්න පුළුවන්. අසුබ සංඥාව ගන්න පුළුවන්. අනේ නොදන්න සත්තු නොදන්න මේ ඇත්තෝ කොච්චරක්නම් මේක වතුර කියලා කරලා දුවලා මත් අහරේ Taman වේදකටපත් වෙලා අකාලේ මැරලා යනවාද කියලා ඒක තියෙන භයානකම අසුබපත් බලන්න පුළුවන්. සුබ පැත්තට අසුබත් ඕන දෙයක් ගන්න පුළුවන් මේ සංඥාව වශයෙන්. ඒ මොකද යන්ත්‍රේ දාන්න සමීකරණේ දාන්න. මම නැවතත් මතක් කරනවා මේ නවීකරණේ පාඩම් කිරීම සියලුම ලෝක විෂයන් වලට විරුද්ධව යන. විරුද්ධව යන්නාටි වැටහෙන. ඊට අංගෝදෙනේ নানা ප්‍රකාර හේතු කාරණා දක්වමින් මේ ගැටේ වදින හැටි පිළිබඳව ඉගෙන ගැනීම ගැඹුරුයි කියලා හෝ මෛත්‍රී බුදු දාන වහන්සේ දක්නකම් හෝ මම බුදු වෙන්නම් කියලා හෝ ප්‍රමාදයට වත්. මේක පිළිබඳව වැඩිපුර කතා කරන්න ගියොත් වැඩි දෙනකොට නින්දට බර වෙනවා කියන තමම කැමැති මේකෙන් ගැලවෙන්න හැටි කියන්නේ. ඒකට අපි රැස් වෙලා තියෙන්නේ. ඒකට අපි එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මේ සංඥාවෙන් සංඥාව නැත්නම් සංඥා ස්කන්ධයක් අපි මේ පෙන්නනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වම බරපතල රොත්තක් බරපතල කන්දක් බරපතල ගොඩක් ස්කන්ධයක් බාටපත් වෙනවා. මෙන්න මේ සංඥා නිරෝධය කොහොමද සිදු කරගන්නේ කියන්ට අර අපි කලින් කියආපු ඒක ඇති වෙන හැටි එතන ගැටේ වටින හැටි සම්බන්ධගත් ඊගාවට අපිට අවශ්‍ය වෙන්නේ ඒ ගැටේ පිළිබඳව දැනීම තුලින් මේ සංඥාවෙන් අපි ගැලවෙන්නේ කොහොමද ගැලවෙන එක අපිට පුළුවන්ද අපිට කැපද මුල් කාරණා පිළිබඳව නැත්නම් ඒ සංඥා පිළිබඳව වටහා ගැනීම අඩුපාඩුකම් තියෙන ඇත්තු බොහෝ විට ඒ වටහා ගැනීම නිසාම නෑ අපිට මේක බෑ. අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නෑ. නැත්නම් මේ කාලේ නිවන් දකින්න බෑ. ආදි වශයෙන් ඉතින්ම මුලින්ම gadulaක් තියාගන්න අරස් කරගන්න. ඒකත් මේ විෂය පිළිබඳ ඇති සංඥා විපල්ලාපය. එහෙම දෙයක් එහෙම ධර්මයේ පිළිම වෙන ගතියක් ධර්මයේ පසුබාහන ගතියක් පහුපව වෙනකොට නිකන් කොහොම වෙන ගතියක් සරුවත් දේශනාවේ නැහැ. සවස් දේශනාවේ සඳහන් කරන්න ඉගෙන ගන්නවා නම් උනන්දු වෙනවා නම් පාඩම් කර ගන්නවා නම් පාඩම් කරගatiත් මේ පාඩමයි. කොහොමද? සෑම වෙලාවෙම සංඥාව ඇති කරලා විපල්ලාස කරන්න පුළුවන් නම් ඒක අවබෝධ කිරීමෙන්ම ඒ සංඥාවෙන් ඒකට වෙන්න පුළුවන් මේ විපල්ලාසේ මඟ හරින්න පුළුවන් ඒ නිසා ඇති සංඥාවක් ඇති කරගත යුතුයි. නමුත් මේ ඇති කරගත යුතු මතිමතාන්තර වටේ සත්‍තාමත්වමින් ඇති කරගත යුතුයි කියන මේ සංඥාව ඇත්තටම යෝග ජීවිතය අපිට අත්දකින්න පුළුවන්. මේකට සමත යෝගාවචරය සම්බන්ධ කරගන්න බැරි නෑ. පැහැදිලිවම සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් ඉතාමත්ම විචිත්‍ර අත්දැකීම් ලැබෙන්නේ විපස්සනා යෝගාවචරය. කොහොම නමුත් දේශනාගේම ප්‍රවිෂ්ඨය බොහෝ විට සමානයි. ඒ එහෙම කියන්නේ අපි අරගත්තොත් සමත විපස්සනා දෙකටම පොදු ආනාපාන නිමිත්ත වගේ එකක්. ඒතර කාටත් මේ පොදු බවටපත් වෙන නිසා මේ ආනාපානයේ ප්‍රතිපත්තාන සූත්‍රයේ මුලින් සඳහන් කරන කායනුපස්සනා කොටේ විග්‍රහ වෙලා තියෙන විදිහට ඉදුම් කායම් පරිදාය පරිමුඛං සතින් උපක්ඛවෙත්වා ඉදුව තියාගෙන ඉදිරියේ සතිය නැත්නම් සතියට එළඹිලා මේ ආනාපානයේ දිහා බලනකොට පැහැදිලිවම ඒ යෝගාවචරයට මෙන්න ආස්වාස වාරය මෙන්න ප්‍රස්වාස වාරය කියලා සතුව අත්සති සතුව පස්සසති. ඒක හරියට ආරම්භයේදී එකිනෙකට පරස්පර විරෝධී කළු සුදු වෙනසක් අයිතෝ පෙන්වනවා. ඒ මොකද ඒ යෝගාවචර ගිහිපත් පවතින වෙලාවේ සාමාන්‍ය තත්ත්වේ ආයතියේ නීට කලින් සක්මන් කරලා හෝ ක්‍රියාකාරී තත්ත්වය දැන් වාඩි වෙච්ච ගමන් අර ආස්වාද ප්‍රස්වාස දෙක හොඳට පැහැදිලිවම කළු සුදු වාර දෙකක් වශයෙන් පේනවා. ඉතින් ඒක යෝගාවචරයෝන්ට උනන්දු කරනවා මේ දෙක අතර ඇති වෙනස හැකිතා මේ මුල් අවස්ථාවේදීම දැකගන්න. ඒක මොකද මේ සංඥා පිළිබඳ පාඩම උගන්වන්නේ. මේ විදිහට සතියෙන් ආස්වාද කරනකොට සතියෙන් ප්‍රසවාස කරනකොට ඒ යෝගාවචරය අධක ගන්නව නම් දැන ගන්නව නම් තම ආස්වාද කරනකොටත් මෙන්න මෙතනයි හැපීම සිදු වෙන්නේ ප්‍රසවාස කරනකොට මෙතන හැදීම සිදු වෙන්නේ පුළුවන් නම් නැත්නම් හොඳ නම් දෙකම එක තැන සිදු වෙනවා නම් බොහොම හොඳයි. මුත් එක තැන අත්දැක්කට එක තැන වේදනාව වින්දට ආස්වාස අත්දැකීම ප්‍රසවාස අත්දැකීම වෙනස්. සමහරව දකින්නවා ආස්වාසය දීර්ඝව තිබෙනවා ප්‍රසවාසයේ රහස්ව තිබෙනවා. එතකොට වෙන විදිහකට දකින්න ඕනනම් ආස්වාදයේ බොහෝම කෙටියෙන් ප්‍රසආදයේ බොහෝම හිමීටම සිදුවෙන හැටි මේක පිළිබඳව ලොකු විස්තර කියනවා ඒ ඒ මානසික தত্ত্ব ආවේග විස්තර කරනකොට ඒකනාගේ සෞඛ්‍ය தত্ত্ব මානසික සෞඛ්‍ය தত্ত্বය හැටියට ආස්වාද ප්‍රසආදයේ ලොකු පාඩමක් කියනවා ඒක නෙමෙයි මෙතන මේ සරුවත් දේශනාව අදහස් වෙන්නේ මේ විදිහට ආස්වාදයේ කෙටිදික බව ප්‍රසආදයේ කෙටිදික බව ඒකින් එකකට වෙනස් වෙනවා ඒ වගේම ආස්වාද හුලං කරලා කල්ලා බොහෝ විට සීතලයි ප්‍රසආස උලන්තැල්ල අර ඇඟේ උණුසුමත් එක්ක පිට වෙන්නේ. තමාට ආස්වාද උෂ්ම ලැබුම් කී කරේ පිට වෙන ප්‍රසආස උෂ්මනල හිතුවක් ආර. ඉතින් මේ විදිහේ මොකක් හෝ වෙනසක් හඳුන්වා දීම සංඥා ගැනීම ඉතාමත්ම දක්ෂ යෝගාවචරයාගේ පුහුණු යෝගාවචරයාගේ දක්ෂකම. ඒක අත්‍යවශ්‍යයි. මොකද ඉස්සරහට යන ගමනට අවශ්‍යයි ඒ කාර්යයට කලින් කපාගෙන ආපු දීකොටයක් ඉරුම් පටලෙ උඩ කියලා ඉතින් බොරකම් ගා ගන්නවා. මේ කළු පාට නූල් ඇඳ ගන්න. නූල් ඇඳ ගත්තාම උඩ ඉන්න මනසට තටි ඉන්න මනසට කේත යන්න ඕන ඉර පේනවා. සංඥානිතා වඩුවා වුණත් ලෑලි කපලා ගත්තට පස්සේ ඒකේ වැඩ කරන් ඉතලා ඔක්කොම ලෑලි කැඳ ගන්න. ආනේ ඇඳ ගැනීමට පස්සේ අල්ලේෂේ කරන්නේ ප්‍රධාන වඩුවමයි. ආන්නේ ඇඳගත්තා වගේ තමයි හරියට මෙන්න ආස්වාද අවස්ථාව වෙන ප්‍රසාද අවස්ථාව කියලා දැනගත්තාම හොඳ සංඥාවක් හොඳ පැහැදිලි වෙනසක් තියෙන ආස්වාදයේ සහ ප්‍රසාදයේ අතර. ඊ ගාවට තමයි මේ යෝග අවතරය දිගට ආනාපාන කරගෙන යනකොට අර දීර්ඝව පෙනිච්ච ආස්වාදයේ භාවනාව හොඳට යනවනේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ක්‍රමෙන් කෙටි වෙන්න පටන් ගන්නවා. ප්‍රසවාසයක් කෙටි වෙන්න පටන් ගන්නවා. මේ දෙක විවිධ ක්‍රම වලින් එන්ට එන්ට එන්ට තැම්පත් වෙනවා. වරින් වර ඉඳපු ගමන් දීර්ඝ හුස්ම රැල්ලක් වැටෙනවා. මේ විදිහට යනකොට යන්න යන්න කෙටි වෙන්න කෙටි වෙන්න අර කලින් තිබුණු ආස්වාදයට ප්‍රසවාසයට තිබුණු ලොකු ලොකු වෙනස්කම් එන්ට එන්ට එන්ට සමතත්වයටපත් වෙනවා. මොකද දෙගොල්ලම කෙටි වාවටපත් වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට මේ කෙටි දිග බව බලාගත්තට පස්සේ එන්ට එන්ට එන්ට එකේ තියෙන විචිත්‍ර භාව, ඒකේ තියෙන සිද්ධි බවුල භාව අඩු වෙනවා. ඊට පස්සේ මතක් කරනවා තව මතු කර කර බලන්න ආස්වාදයේ මුල මැද අග වශයෙන් ප්‍රස්වාදයේ මුල මැද අග වශයෙන් සම්බකාය පටංගෙදි මුළු ආස්වාද කය මුළුල්ලම බලන්න ප්‍රස්වාද කය මුළුල්ලම බලන්න කියලා සම්පූර්ණ ලොකු අවධානයක යොමු කරනවා මොකද එහෙම නැත්නම් දැන් බලන්න දෙයක් නැති තරම් මෙන්න මේ මත්තම පැන්නට පස්සේ අර මුලින්ම තිබුණු ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ විශේෂ ලක්ෂණ සියල්ලම හොදාගෙන යන්න පටන් වෙනස්කම් සංඥා අඩු වෙන්න පටන් ගන්නවා. ආනේ අඩු වෙන්න පටන් අර ගන්නකොට සෑම යෝගාවචරයේ 99.999 ප්‍රමාණීය යෝගාවචරයෝම එතනදී කල්පනාවට වැටෙනවා නැත්නම් වැරදි මාර්ගය තෝරනවා. එක්ක ආයෙත් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිතනවා දැන් මගේ සතියේ අඩුපාඩුකමක්. මගේ සමාධිය කැඩිලා එහෙම නැත්නම් හිතන මට දැන් අරමුණ නැතුව ගිහිලා. ඉතින් ඒකෝට ඇස් දෙක අරලා හෝ බලන. අයියෝ මුස්ම අරගෙන හෝ බලනවා. ඒ මොකද මේ තියෙන தත්ත්වයේ බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. ආසද ප්‍රසආත රූපය විසඤ්ඤ වෙලා. සංඥාව ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා ඉතින් එක්ක යෝගාචරය මට නිින්ද ගිහිල්ලා එහෙම නැත්නම් මට ලාහන්ත වෙලා ඒ නැත්තම් මේක නොවිය යුත්තක් ඒ නැත්තම් සති සමාධි අඩුපාඩුවක් ඒ නැත්තම් මේක ආයෙත් ගන්න ඕන ඒ නැත්තම් මේ වෙලාවේ බුද්ධ අනුසතිය හිත මාරු කරනවා මොකද ඒක ගොරෝසුයි අහන්නේ විදිහට මේ සංඥා ගැනීමේ දුර්වල භාවයකටපත් එකම අරමුණ බොහෝ වේලා දිගින් දිගට බලනකොට අර කලින් තිබුණු ආශාද සංඥාව සහ ප්‍රසආද සංඥාව දෙකම මධ්‍යස්ථ භාවයට එනකොට ඒක සමාන වෙනවා සංඥාවක් නැති වෙච්ච තත්ත්වයකට. ආනේ විදිහට යනකොට රූප ධර්ම ආසදපස්සාද රූප ධර්ම නැති වුණා වාගේ යෝගාවචර කල්පන. මෙන්න මෙතන තමයි ඒ සංඥාවල් අඩු වෙනකොට සංඥාවල් නිරෝධයේ කරා යාගෙන එනකොට නැත්නම් සමත භාවනා හරියාගෙන එනකොට යෝගාවචරය කලබල වෙන්නේ නැහැ. කොහොම අර පටන් අර ගන්නකොට ආස්වාද ප්‍රසවාසයේ වෙන් කර ගන්න පුළුවන් තිබුණ තත්ත්වයට වැඩිය දියුණු භාවයෙන් සතිය සමාධියෙන් දියුණු ඇත්ත වශයෙන් කියන. නමුත් යෝගාවචරයට කියන්නේ අන්ත වැඩි කලබල තත්ත්වයක් කලකොල තත්ත්වයක් මේ මොකද උනේ කියලා මේ අනිත්‍ය භාවයකට පත් වෙනවා. මෙතෙන්දී අනිවාර්යයෙන්ම යෝගාවචරයට ගුරු උපදේශය අවශ්‍යයි. මේ කියන නිර්වාණ වෙනකොට හඳුනා ගන්න බැරි තරමට ආස්වාද ප්‍රසආද දෙක සම වාගේ පේන්න පටන් ගන්නකොට යෝගාවචරයට පුළුවන්කමක් තියෙනවා නම් සහතිකයක් දෙන්න මම මෙතෙන් දෙනකම් අඛණ්ඩ සතියක් තිබුණා මෙතෙන් දෙනකම් උදතෝම ආස්වාද ප්‍රසආදක අත ගන්න ආවා මට මෙතෙන් දෙනකම් දිගටම සමාධිය වැඩුණා කයේ දැන් මගේ එච්චර කලකොලයක් නැහැ හිතේ කලකොල භාවයක් නැහැ කියන එක එහෙමනම් යෝගාවචරයට පිළියම් කරන්න සම්මුතිය දැක්ක අනිවාර්යයෙන්ම භාවනාවේ එක ගුණයක්. එක එකතුවක්. අන්න ඒක අගය කරන්න ඉගෙන ගන්න. අර ලෝක විශ්යන් මෙතෙන්දි හරස් වෙන්නේ කොහොමද? මේක වෙනකොට එක්කෝ හිතනවා සතිය කැඩලා සමාධිය කැඩලා නැත්නම් සංඥාව නැති වෙලා ආනාපානිය නැති වෙලා එක්කෝ මට නිින්ද ගිහිල්ලා එක්කෝ මම මැරිලාද එක්කෝ මට සීන නැති වෙලා ආදි වශයෙන් පුදුම බයකටපත් වෙන්නේ මොකද මෙතෙක් කල් උගන්නපු ධර්ම වල හැටියට බලනකොට මේක අත්විඳලා හුරු නැති දෙයක්. නමුත් භාවනායනයේ දියුණු අවස්ථාවක් ලැබිය යුතු අවස්ථාවක් කියලා තේරුම් ගත්තා නම් ඒ යෝගාවචර වෙනදට වඩා සැලකිලිමත් වෙනවා. විශේෂ සතියකට යන්න ලෑස්ති වෙනවා. විශේෂ සමාධියකට යන්න ලෑස්ති වෙනවා. ලෑස්ති වීම කියලා කියන්නේ ප්‍රයත්න නතර කරන. ප්‍රයත්නෙන් තමයි මෙතෙන්ට ආවේ. ප්‍රයත්නේ සාර්ථක වෙච්ච නිසා තමයි අපිට මේ ආනාපානෙ කීකරු කරගන්න පුළුවන් උනේ ඊට පස්සේ හයියෙන් හුස්ම ගැනීම හෝ හයියෙන් කල්පනා කිරීම හෝ තමන්ට වැරදිලා දෝ කියලා කලකොල වෙන එක තමයි මායාවේ පාෂය මායාවේ තියෙන දඬුවම ඒ වෙනුවට උපදේශය වෙන්නේ මේකට සූදානමින් පහු වෙන්න යන මෙහෙම වෙන මෙහෙම වෙනකොට මේ සංඥාවේ නිරෝධය පැත්තට සංඥාවේ දුරු වීම පැත්තට යෝගාචර සෑහෙන ගමනක් කියලා තියෙන්නේ අගය කිරීම දන්නේ නැත්නම් මේක වටින දෙයක් බව දන්නේ නැත්නම් ඒ යෝගාචර තුන් බොහෝ කල් මහන්සි වෙන්න වෙනවා මේ සංඥාව පිළිබඳව ඉගෙන ගන්න. මේ අර කලහ විවාද සූත්‍රයේදී බොහොම දීර්ඝ මේ ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවකට කිට්ටු කරලා ඒ අහන පුද්ගලයා තාමත්ම භාවනාවේ පැහැර දුර දිගට කෙනෙක් නමුත් සම්පූර්ණ සත්‍වත් වෙලා නැහැ. ඒ පුද්ගලයා අහනවා කතං විභෝතස්ස කතං සමේතස්ස විභෝති රූපං. මේ ආනාපාන රූපය හෝ පිළිම හැකිලිම රූපය විභෝත භාවයට පත් වෙන්න මොකද්ද ක්‍රියාමාර්ගය? විතර රූපය ඉක්මවයි. මොන විදියට පිළිපැදියේ? මොන විදියෙන් පිළිපැද්දොත් අපිට මේ රූපය ඉක්මවන්න පුළුවන්. විමෝහ කතං සමීතස්ස විභෝති රූපං දුකං දුකං නාපි කතං විභෝති. ඒ වගේම මේ රූපයේ මතින් පහළ වෙන්නා වූ සැප දුක් දෙක කොයි ආකාරයකින් අපිට ඉක්මවන්න පුළුවන්. ඒක උපේක්ෂාට පිටු කරගන්න පුළුවන්. ඒ කරන ක්‍රමය සර්වඥාණන්ගේ අහනවා අනේ ස්වාමීන් වහන්සේ මට මේක දේශනා කරන්න මම මේ දේශනා කරන ස්වරූපේ අහලා දැනගත්තොත් හොඳයි කියලා මට හැඟීමක් පහළ වුණයි කියලා කොහොම ගැඹුරු ප්‍රශ්නයක් අහන්නේ මේ රූප අපි මෙතන කියන ආනාපාන ගැන කියනකොට වායෝ පොට්ටබ්බ රූපේ ඒ පොට්ටබ්බ රූපේ තමයි ආස්වාද සංඥාව සහ ප්‍රස්වාද සංඥාව කියන ලෝකයේ සංඥා දෙකක් කරන්නේ මේ සංඥාවල් දෙක මේ වගේ දුරු වීගෙන යනකොට ඒ රූපය ආදී යම් විදිහට අපිට කරදර කරන්න පුළුවන් ගැතියක් අපිට වද දෙන්න පුළුවන් ගැතිය දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ බව දන්නේ නැති ඒක ශික්ෂණයක් බව දන්නේ නැති ඒක වස්නාගයක් බව දන්නේ නැති කෙනෙක් නම් මේ දුර්වල වීම නිසාම කලබල. එහෙම කලබල වෙනවට වෙනස් අමතර ප්‍රශ්නයක් තමයි මේ බුද්ධයානේ එහෙම රූපය විභූත කරගන්නේ කොහොමද? රූපයෙන් ඇතිවෙනා වූ සුඛ දුක්ඛ දෙක විභූත කරගන්නේ කොහොමද? සාමාන්‍ය පුතත් යන ලෝකේ කවදාකවත් හම්බෙන ප්‍රශ්නෙත් නෙවෙයි ආර්ය ලෝකේ කවදාකවත් හම්බෙන ප්‍රශ්නෙත් නෙවෙයි. මේ කියන්නේ උහුම් කරන්නා තුළ භාවනා කරන්නාට මත වෙන ප්‍රශ්නයක් මොකද මේ රූප දුක් රූප ධර්ම දසදු නිතරම අපිව පෙළ. නෝ අයින් කරලත් දැන් ඒක අපිට කරන්න වෙන්නේ ඉක්මවයි. විනිවිදේ. ඒ විනිවිදේ කොහොමද කියලා සර්වඥාන්ති අහන සර්වඥාන්ත දෙනවා නසඤ්ඤ සංඤේ නෝපි විතඤ්ඤේ න විතඤ්ඤ සංඤේ නෝපි විතඤ්ඤේ න විභෝතපඤ්ඤ ඒවං සමේතස්ස විභෝති රූපං සංඥානි දානානි පංචතක්ක ඉන්න මේ සාත්‍යය යන්න නම් න නසඤ්ඤ සංඤේ සංඥාවක් නැතිම තත්ත්වයට ගිහිල්ලා අපි කියන්නේ ඩිබේට් එකක් කියලා ඕ ඉන්ජෙක්ෂන් එකක් අහලා ඒ පුද්ගලයා විතඤ්ඤ භාවයට සංඥාවක් නැත්කත් එක දෙනවා. මේව සංඥානා සංඥාතන අකින් සංඥාතන වගේ කියලා කවදාකවත් මේ පැත්තට ගන්නේ. ඒ නිසා මේ සංඤ්ඤ සංඤ්ඤ. මේ විසංඤ්ඤ සංඤ්ඤ. ඒක ගිලා විසත්‍ය වෙලා ඉරියත් වෙලක් මේ වැඩේ කරන්න බෑ. ලෝකී අසංඤ්ඤ. පස්සේ ආදාන කියනනේ මේ අසංඤ සත්‍යයක් කියලා එකක් අමුතු බවුනිය. ඒ අසංඤ සත්‍යයේ ඉඳලත් බෑ මේ වැඩේ කරන්න. මේ විදෝත සංඤ්ඤ. සංඤ්ඤාව එක්ක බලන්න. ඒ කියන්නේ ආපවනාට කියනවනේ නසඤ්ඤ සංඤේ සාමාන්‍ය ලෝකයා පවස්තන සාමාන්‍ය සංඥාවෙලුත් බෑ. අපි ලෝකේ හැම දෙයක්ම දකින්නට මොකක් හරි ලකුණු අරගැනීමෙන් ගන්න සංඤ්ඤ සංඥාවක් තියෙනවා. ඒකෙමුත් මේක කරන්නේ. නෝ විසඤ්ඤ සංඤේ. සංඥාව විසඤ්ඤ වෙච්ච වෙලාවටත් බෑ. නෝපි අසඤ්ඤ. අසඤ්ඤ සත්‍යක හෝ සංඥා විරෝධ නිරෝධ සමාපත්තිය කියන ආයන අගල සමාදේවත් වෙන්නේ කොහොම මේ වැඩේ කරන්නත් බෑ. විභූත සංඥාවේ ඉක්මවලක් නැහැ. සංඥාව තියෙන්නත් උන මොකද්ද ಜಾති සංඥාවක් තියෙනවා. ආන්නේ සංඥාව ආපුවාම ඒක කියලා ක්ලාන්ත වෙලක් නෙවෙයි. නිරෝධ සමාපත්තියේ සාමාන්‍ය ලෝකයේ සංඥාවේ තියෙන්නේ. ආන්නේ ඉරණ සංඥාට ආපුවාම ඒවන් සමේකස්ස විභූති රූපයෙන් රූපයෙන් නිකන් බොල්. එතකොට රූපයෙන් නිකන් විනිවිදින්න පුළුවන්. එතකොට රූපයෙන් නිකන් ධ්‍යාන බහලටපත් වෙනවා. සංඥා නිදානානි මේ ප්‍රපංචන මෙන්න මේ தත්තරපත් නොවුනොත් හැම වෙලාවෙම අපි දකින දේවල් පිළිබඳ කතා බහුල භාවය. හරියට දැක්කේ නැති. ආනාපානේ මම අර දීපු නිදර්ශනය මේකයි සම්බන්ධ කරන්නේ. මේ මේ විදිහට ආස්වාස අවස්ථාවේ සහ ප්‍රස්වාස අවස්ථාවේදී සංඥා කොටස් ක්‍රමයෙන් දිවිගෙන යනකොට නැත්නම් ප්‍රඥප්ති කොටස් හැලෙනකොට ඒ පුද්ගලයා තේරුම් අර ගන්නවා. හොඳට කල්පනා කරොත් මම භාවනා පිළිබඳව ඒ වෙලාවදී අපි විසන්නේ නෙමෙයි. කියන දෙලා ඉන්නේලා තියෙන. ඉන්න විදෝත සංඥාව සම්පූර්ණයෙන්ම අපි අතහැර දාලා ගිහියක් තියෙනවා. මේ සංඥා සංඥා අපි පටන් ගන්නකොට තියෙන ආස්වාද ප්‍රසවාසය අඳුරගන්න සාමාන්‍ය ලෞකික සංඥාවක් නෑ. මේක මොකක්ද හරි අවශ්‍යයි. මේ සංඥාවේදී හැදිගෙන මෙතෙක් කල් දැක්ක ආස්වාද ප්‍රසවාස දෙක සම්මේ කකුලක් වෙන්නේ ආනේ වෙලා වෙනකොට ඒ වායෝ පොත්හබ ධාතුව අපේ වශයෙන්පත් කරන්න බෑ. ඒ මගින් අපේ වසංගයට ගන්න බෑ. අපිට ඒකට වායෝ පොත්හබ ධාතුව ඇති ඇතිෙන් දැන ගන්න පුළුවන්. ඒක පිළිබඳව සාකච්ඡා ගැනීම අවශ්‍ය නැහැ ගන්නත් බෑ. මෙන්න මේ තත්ත්වයක් තියෙනවා සෑම අරමුණකම. ආන්නේ தত্ত্বය සාමාන්‍ය සංඥා සංඥාදී බොහෝම වැදගත් අත්දැකීමක්. මේක බොහෝම උපේක්ෂාට කිච්චි. මේකදී සැප දුක් දෙක එකක්වත් නැහැ. නොදැනුවත්කම නිසා තමයි අපි මේක දුකක් පාටපත් කරගෙන සතිය ගන්න දෝ සමාධිය ගන්න දෝ හුස්ම නතර වෙලා දෝ ආදි වශයෙන් කරන මේ කුලප්පු වෙන්නේ අර විනාපු පරණ ක්‍රමයේ අපිට මොකද වෙලා තියෙන්නේ කියලා ස්පර්ශ සමාධි හිතනා මෙතෙන්දී රූපේ සම්පූර්ණම නැති වුණා කියලා එක්ක නැත්නම් සෝවාන් වරහත් වුණා කියලා ඒ පැටලෙන්න කරත් යනවා අපි ධාවන කාර්ය. ඒත් මම මේ කින්පත් ඉස්සරම බරපතල තත්ත්වයක් නේ උගෝදේ උඩ අත්දැක ගන්න පුළුවන් තත්ත්වයක්. අන්න එතනදී මේ ආගන්නාසීට සම්බන්ධ කරලා තියෙන කාතාව අපි පූර්ණව අත්දැකීමක් කියන්න බෑ. නමුත් එවැනි අත්දැකීමකට අපිට භාවනාවට යන්න පුළුවන් බවට ඉදිරියක් තියෙනවා කියන එකයි මම මේ මතක කරන්නේ. ඒ වගේම තමයි පින්දී නැතිවීම කරනකොට බලන්න බලන්නකොට පින්දී නැතිවීමට ලොකු පැහැදිලි වෙනසක් වෙනවා. ඒ නිසා මතක් කරන ඕනෙට පුළුවන් තරම් විස්තර සහිතව, සවිස්තරව දෙක අතර සංසන්දනාත්මකව පින්දීෙන් හැකීම වෙන් කළා ප්‍රඥාව සතහන් වශයෙන් ආකාරවලින් ඇති තාක් ලඟ වෙලා බලන්න. බලන්න බලන්න බලන්න මේකට මේ දෙක අතර උපදීම සම්බන්ධතාවය වෙනකොට උපදීම උත්පන්න භාවය වෙනකොට මේ වෙලාවට හිත කඩා වදිනවා වගේ ආයෙත් ඉඳින හැකියාවක් වෙන් කරලා හඳුනාගන්න බැරි තත්ත්වයක හිතපත් ඊට පස්සේ ඉඳින හැකියාව කියලා මෙනෙහි කරන එකවත් සාධාරණ නෑ මෙනෙහි කරන තරමක් ඉඳින හැකියාව දෙක අතර වෙනස දක්ව ගන්න බැරි වෙනවා ඒකෝට මතක් කරන බැඳීම වශයෙන් මෙනෙහි කරන්න කියලා එතන අසංය තත්ත්වයක් නෙවෙයි කියන්නේ විසංය තත්ත්වකුත් නෙවෙයි කියන්නේ සාමාන්‍ය සංඥා තත්ත්වකුත් නෙවෙයි කියන්නේ මොකද්ද අමුතු තත්ත්වයක් ආන ඕකිනකොට තමයි සමහරුනේ පහළව. කලබල වෙලා ඇස් දෙක අරලා බලන්න. ඒ මොකද මේ සංඥාවේ මෙතෙක් කල කරපු නැලවිලි කර්ම අනුව ඒ නිින්දේ ඒ සිහිනෙම ගත කරලා පුරුතිය. ඒක වෙනස් වූ වෙනස් විවරණ ක්‍රමයකට හිත වැටෙනකොට අපි හිතියොත් සාමභෝගී පුද්ගලයන් අතර ඒ පුද්ගලයා ඇත්තම අපිට කියාවි අපේ මොලේ නරකයි. ඒක රැගෙන භාවනා මධ්‍යස්ථානවලත් ඉන්නවා මෙහෙම මොලේ නරක පිටියක්. ඒත් උගාවත යන්නේ ඒ වගේම මොලේ නරක පිටියක් තමයි ඒකයි කියන්නේ විස්තු විහාසොත් එක කතා කරන්නේ. සමතන සුද්ධ කරන සමතන සුද්ධ කරන්න ඕනේ තමන්ට වැඩි භාවනා කරගන්න. ඒත් ඔක්කොම ලක් එකනේ. ඒ වෙලාවේදී කොහොමද පටන් ගන්න වෙලාවෙදිමත ඉඳීමටම කොහොමද මේ ඉදිරියේ කොහොමද හැකිලේ මෙනෙහිකට කොහොමද හැකිලේ වැටුනේ බලාගෙන ඉන්නකොට මොකද පිළිගෙන හැකිලේට උනේ කියන එක අතර ඉත නොතබක් විචතෝන් විස්තර කරන්න පුළුවන් මත අඛණ්ඩ සතිය යුක්තව අඛණ්ඩ සමාධිය යුක්තව විනාඩි පහක් හෝ උත්සාහ කළොත් ඇත්තට සමතාන සුත්ත කරන්න ඕනමක් මේ විස්තරේ කියන්න පුළුවන් පමණින්ම ලොකු උනන්දුවක් ලොකු එළගැස්මක් ලොකු මේ මධ්‍ය ප්‍රතිපදාට වැටීමක් සිදු මුලින් හොඳට සතහන ආකාර වශයෙන් කර්මස්ථානේ දැක්කම දිගින් දිගට මෙනෙහි කළා නම් නොබෝ වේලාවකින් ඒ අරමුණේ තිබුණා වූ ඒ සතහන් ආකාර හැලිලා ඉන්දින හැකීම දෙක අතර වෙනස ඇති නැති කර්මට යනවා. ඉත එහෙට කිසි සමීප දර්ශනයකට කිසි ආත්මකසාති කිසිදේ. ආන්නේ මතබදානට මේ සංඥාව පිළිබඳව මොකද්දෝ පරිවර්තනය. සංඥාවේ හේතුන් ගන්න පටන් ගන්නවා. සංඥාවේ දුර වෙන්න පටන් ගන්නවා. මේ දුර වෙන්න පටන් ගන්නකොට භාවනාවේ ඇති මෙතෙන් යන්නේ තෝ කවදාකවත් විපස්සනා බලපත් ලැබෙන්නේ. ඉන්සා කන්නේ දැනගෙන ඒ විතරක් මදි හොඳට පූර්වකෘතිය කරලා කොහොමද සද්ධාවේ බොහොම මෙනෙහි කිරීමේ වීර්යයේ සතිය සමාධිය භාවනා යන්නත් ඕන. ඊට පස්සේ මෙන්න මේ සංඥා පිළිබඳව ඇති වෙන මේ தത്വෙදී යෝගාවචරය කල්පනා කරමින් සංපත් භවකින් යුක්තව ඒක බලවන්න පුළුවන් නම් මේ ප්‍රපංච කිරීම නතර කරගන්න. ඒනම් සමේතස්සන් බෝධි සංඥා සංඥා නිදානං ප්‍රපංච වෙනවා. මේ තාත්තේ දන්නේ කෙනාගේ කතාව කවදාකවත් නතර වෙන්නේ. ඒ මොකද ඒ අපි කියනවා නම් මේ අර ඇතිවීම නැතිවීම ආස්වාද ප්‍රසආස දෙක පිළිදීන හැකලීම දෙක අතර වෙනස්කම් නැතුව නමුත් ඒ වද පිළිවෙල හොඳට පේන වෙලාවෙදී ඒක හොඳට පැය ගන්න. නැත්නම් දකින් දකින් භාවනා කරන කරන පරිණාමය දකින් දකින් අවස්ථාවේ බොහෝම සාතුල ඒක බලනවා නම් ඒක කියන්න දෙයක් නැහැ. අසන්ති කියන්න බැරි නම් රූපන්ත නතර වෙන ගැතිය. හිත යොමු වෙන ගැතිය. ඒක හොඳට තේරෙනවා කමඨාන් සුද්ධ කරන කෙනාට මේ කියාගෙන යන ක්‍රමයට මොකද වෙන්නේ කියලා. නමුත් ඒ වෙලාවේ ඉදිරියට කටයුතු කරන කතා කරගෙන එනකම් මේ தත්ත්වය කොහොම හරි ආයෙත් අධි කරලා හෝ බලා ගන්න ඕනේ ආදි වශයෙන් මේක අවුල් කර ගන්න හදනවනම් ඒකේ ප්‍රධානම හේතුව මේ වැඩ පිළිවෙල පිළිබඳව කලින් දැනුවත් වීමේ අනිපාඩුවකි මේ සංඥාව අපිට දෙන සංඥාව මෙතෙක් කල දැඳගෙන නොමග අරගෙන ගිය සමන ඒ කැදීගෙන එනකොට අපි පිළිපීඩිත කෙලෙසි පිළිපදිතු ආකාර නොදන්න ගැටින්දයි මේ අපි මේ වෙලාවේදී කරපොළේ ඉතින් සාපේවි සංඥාවක් නැත්නම් සාමාන්‍ය සංඥාවමුත් සංඥාවන්ත නෙවෙයි නම් සංඥා සම්පූර්ණයෙන් නැති වෙලාවක් නැත්නම් ආනේ වෙලා පිළිබඳව අපි සාතර වෙන්නේ ඒක හොඳටම සිද්ධ කරලා හිතුවොත් අපිට කියන්න පුළුවන් මේක මුදුන්පත් වීමත් එක්ක වස්තු නැත්නම් නාම රූප ධර්ම ඇති හැටියේ දැක ගැනීමට පෙළඹෙනවා. ඇති හැටිය කියලා කියන්නේ කවදාකවත් ඒක සතහනවත් ඒක ආහාරවත් මේ ඒ වෙලාවේ මතුවෙනා වූ ස්වභාවික ලක්ෂණ. ඒ ස්වභාවික ලක්ෂණ ඉතානත් සිද්ධ වෙනවා කියන්නේ. එනිසා අපිට මේක හැඩයක් කියන්න බෑ. මේ හැදෙයි මේ ආකාරය කියන්න බැරි. නමුත් මේක දකින්න බැරි දෙයක්වත් මේ හඳුනගන්න බැරි දෙයක්වත් විඳින්න බැරි දෙයක්වත් නෑ. ආනේ විදිහට සංඥාව අපිට කරලා තියෙන මේ පටලැවිල්ල නීගාව දවසේ භාවනාවේදී අරමුණ සම්මුද්ධ වෙන වෙලාවේදී මේ ආකාරයෙන්ම දැක්කන්ට ඕනේ කියන විදිහට අපි ලොකු සංසි මතක් කරලා තියෙන්නේ ආනාපානේ මට්ටම් තුනක් තියෙනවා ගුරුසු අවස්ථාව සුකුම අවස්ථාව සහ සුකුමතර ඉතා ගුරුසු අවස්ථාව යන කියන සුකුම අවස්ථාව කියන බව දැනගෙන ඉතා සුකුම වේගෙන එනකොට කලබල වෙනවා සුකුම අවස්ථාවක් සම්පූර්ණ කෙනා සුකුමතර කියන අවස්ථාවක් කියන එකට ලෑස්ති නම් මිස මේ ගොරෝසු අවස්ථාව නැති වෙනකොට කලබල කරන්න ආරම්භ. ඊට ගොරෝසු අවස්ථාව සුකුම අවස්ථාව කියන දෙකවත් පහු කරන යනකොට දැන් මගේ අරමුණ ඉවරයි. මම දැන් මොකද කරන්න ඕන? එහෙම නැත්නම් මම දැන් හත් වෙලා ආදි වශයෙන් අර අධිචින්නිය බලවට යන්න අවශ්‍ය නැහැ මෙහෙම අවස්ථාවක් තුනක් තියෙනවා අරමුණ. ඒකෝ තමයි අපි අරමුණ දැක්කයි කියලා කියන්න පුළුවන්. ඇත්තටම ඉතින් යනකොට ඔය කියන ඇති නැති දැකීම. දැන් ධම්මපස්සන ආරම්භය හොඳට පිළිගැස්මක් වෙනවා. ඉතින් මේ සංඥාස්කන්ධය පිළිබඳව පැහැදිලි වෙනස කොච්චර වෙනවද කියනවා නම් යෝගාවචර සංසාරේ හිතුවාක නොදන්න කාලේ ගෙනාපු අගයන් ආඩම්බරයන් ක්‍රමයෙන් ගැලවෙන්න පටන් ගන්නවා. ප්‍රමාණයෙන් ගැලවෙන්න පටන් ගන්න වෙන විදිහකට කියනවනම් මතුවෙන මතුවෙන අරමුණක් පාසා අරමුණ පෞද්ගලික කරණය කිරීමේ සැකනරක පුරුද්ද හලින මේක මේ රූප ධර්ම නැත්නම් ආයෝපස්සනාය වායෝ පොත්හඹ ධාතු සම්බන්ධ කරගෙන කරන කිනාට ඊ ගාගත දිවට ලැබෙන රස පිළිබඳව සාමාන්‍ය මට්ටමකට යොදවන්න පුළුවන් ඉතින් භාවනා කරන යනකොට මුල් කාලේ බැරි වුණා. ඒක කාලයක් භාවනා කරන යනකොට Taman ආහාර ගන්න වෙලාවේදී විශේෂයෙන්ම සැලකිලි. සැලකිලිමත් සාමයේ වවිදවන්ත ආහාර විවිධ දේවල් නිසා අපි කොච්චර අසාබහුල භාවයකට වැටෙනවද? හිත කොච්චර ගොඩමඩි වෙනවද? මේ හේම සංඥාවක ප්‍රශ්නයක් තියෙනවා. මේ කතාව වල කම නිසාම වැඩිපුර අපිට ආහාර ගන්න වෙනවා. ඒ නිසා මෙච්චර අවශ්‍ය කරන්නේ පැවැත්මට. මූලික අවශ්‍යතාවය මෙච්චර නෑ. ඒ වාගම තමයි ඊගාවට දඬු තුන විදිහේ. ඒකට කියන මුත කියලා. ඇපීම, රස බැලීම, ගඳ බැලීම කියන තුනට පොදුවේ තියෙන මුතේ කියලා මේ මුතේ මුත මත්තම් භවිෂ්‍යති කියලා කියන්නේ අමතර කතා වුණේ යන එක තියෙනවා. අමතර දොඩමල් වීම ඕනේ. මෙව තමයි මේ සම්භාෂණ වල කරන්නේ. විදේ කතා. කිසිම හරයක් නැහැ channel මේක තියෙන හැටි ඔක්කොම බඩ පුරවන අර ඉන්න කට්ටියට ඔය කතා. යෝගාවචරයෙන් මේක දුරුස්සා ගන්නකට. උච්චතර විදිහට මෙන්න මේ මුතේ පිළිබඳව මුතේ මුතමත්ම් භවිෂ්‍යති වැඩිපුර අල්ලාප සල්ලාප කතා කතාබාවුලිය දොඩපණ වීම නැත්නම් ඒ බුද්ධගතුමා සුතේ සුතමත්ම් භවිෂ්‍යති සමාන්ත ඇහිච්ච දේවල් පිළිබඳව මම දැන් මට දැන් තේරෙගෙන එන විදිහට තමන්ට ඇදෙන දේවල් පිළිබඳව පුදුම විකාරයක් තියෙන මනුස්සයෙක්. තමන්ට ওই දේ අහනවා. ඇහෙනදී ඇහෙනවා නෙවෙයි. ආමුරු මොනවා කියුවත් තමන්ට ඕන දේ තමයි තමන්ට. ඊට පස්සේ සාක්ෂි දෙන්නේ දැක්කා මම ඇහුවා මෙන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කරපු ක්‍රමය තමයි අධිකරණයක් කරන්නේ දෙගොල්ලෝ තුන්ගොල්ලෝ මේකතු කරා. එකතු කරපුවා මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඇත්තටම පටන් ගන්නකොට ප්‍රශ්නයක් නැහැ අධිකරණෙත් ප්‍රශ්නයක් නැහැ අන්තිමට ප්‍රශ්නයක් නැහැ නමුත් මේ සංඥා පටලවාගත්ත ඇත්තන්ගේ ප්‍රධානම ප්‍රයෝගයක් තියෙනවා මේ තුන තුන් පැත්තක තියෙන තේරමක් මාර්ගයෙන් ගැට ගන්න. උතුම රසයක් තියෙනවා ඒක. ඇත්තටම හරිම රස විනෝදාංශයක්. අසීමිත බුද්ධලේ අයින් කරලා අර බුද්ධලා මෙහෙම කිව්වයි කිව්වා මේ බුද්ධලයා ඒකට බත කැලේට ගිනි තිබ්බා වගේ දෙන උත්සාහත් එක බලනකොට පුදුමාකාර දැනීමක් මේ ලෝකයේ තියෙනවා කියලා කාරණා. මේ රසයේ දිලස්කාන්තද. ඒකයි බුදුදහමේ මතක් කිව්වේ සතෙක් මරනවා වගේ අකුසල කර්මයක් කරන්න පුළුවන්. මේ තුන් අතර වල එකතු කරන්නේ නැතුව කරන සාකච්ඡාව. දැන් හිතාක අපිට තියෙනවා සම්බන්ධ කරලා බලුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ සතුටින් පටන් ගන්න සතුටින් සමාන කරන්න පුළුවන් ඕනම කලක්. මොකද ප්‍රපංච, කතා බාහුවේ, දොඩමළු වීම, බුදුදානට කුච්චර විස්තර සහිතව දකින්න ඇද්ද කියලා හිතනවා. උන්වහන්සේ මේ මේ දැන් ඇති වෙමින් නැති වෙන සත්‍ය කොටාව. ඒ වගේම තමන්ගේ ආශ්‍රය පෙර සංසාර පුරා දකින්නකොට මුන්න තරම් මේ සංඥාවට නතු වෙලා මේ මොන තරම් මේ සංඥාව ආරක්ෂා කිරීමට සංසාරය ගත කරලා තියෙනවා කියලා බලනකොට මොන සංවේගයක් මොන විදිහේ සංසාර පිළිබඳ බයක් උන්වහන්සේ දා බුදු වෙන නිසා දවස වාක්‍යය තියෙනවා කියන තරම් ඒ තරම්ම මේ ශබ්ද සංඥා විශේෂ කියන පටලැවිල්ල අද විශේෂිතයි මේ ජනමාත්‍ය කියන මාතෘකාව. සම්පූර්ණ ඕනම නැති දෙයක් අධිෂ්ඨිතකට මතු කරලා පෙන්වන්න පුළුවන් තරමට ජනමාධ්‍යයේ විශේෂයි නමුත් මිනිස්සු මේ කටෙන් පිටේන වචන අහන්න තියෙන ආසාව බස් කරනවටත් වැඩි වෙනවා. අර මේ ඉන්නේ යෝගාවතර දාසක් කියලා තියෙනවා. අතනම් හරිම දුප්පත් ස්වාමීන් වහන්සේ මිනිස්සුන් අන්න බොන්නත් නැහැ. ඒ වුණාට පස්ත්‍රේ බලපුවාම බඩ පිරෙනවා. ඒක කියනවා ඒක ඔක්කොම කියන කතාවක්. බලන්න නැතුව ඉන්නත් බෑ. ඒ වගේ මිනිස්සු අනිවාර්යයෙන්ම බලනවා. ඒක බලනකොට බඩගිනි. ඒ තරමටම මේ මුතනේ මුත මට්ටමේ නතර කරගත්ත කෙනාට මේ සුතිය පිළිබඳව විශේෂ අභ්‍යාසයක් කරන්න පුළුවන්. ඒකවල තමයි උන්ද මුනි වෙන්නේ. කතා කරන්න හිතෙන්නේ. මොකද කතා කෙරුවොත් පටලවා. මොන දුක්ඛී වේයි බහුත්තන. අහං නාගෝ සංගාණේ සාපාතෝ පත්තන්තන විවාහයන් පිටිස්සන් දුක්ඛිනෝයි බෞද්ධන මේක ඉන්න හරියක් නැත්නම් බොහෝ ජනතාවක් දුක්ඛින නිසා ඒත් මේ ඊයකින් දුන්නකින් විදි විදි විසිගෙන ඊතල විදින විද දරා ගන්න ඇටෙක් වගේ මම මේ අතිවාක්‍යෙ ඉඳලා කරනවා මේක යෝගාන්තය අනිවාර්යයෙන්ම දිනු කර ගන්න ඕනේ මෙතනදී කපා හැරෙන නැත්නම් ඉතුරු කර ගන්න පුළුවන් අමතර ශක්තිය මේකයි කියලා. ඒක කතාවට අහුම්කම් දෙනකොට කවදාකම භූමිත වෙන්නේ නැහැ. එහෙන් කියන්නේ යන්නේ නරකයි නීවි. අතර පඬිසත් වගේ දෙයක් නැහැ කියන එක. නීවි වනේ එතකොට කියන්නේ අරයක් අනුමත කරා. මෙයක් අනුමත කරා. ඉතින් අර දිග වලට පතපත ගාවය. ඒ විතරක් මේ දකින්න දේවල් වල කවදාකවත් අපි පෙන්වන්න හදන දේවල් දකින්න. දකින්න දකින්න ඕනේ. ඒ මොකද හැම කෙනාම දිත්තේ දිත්තමත් නැහැ. දැකීම හුදු දැකීමෙන් නැතර කරන්න දන්නේ ඒ මත ප්‍රපංච කරනවා ඒ මත සංඥා ගන්නවා ඒ මත කලකුණු තබා ගැනීම කරනවා ඒ මත හඳුනා ගැනීම කරනවා ඒ පුද්ගලයා දකින තමන් තබාගත්තු සලකුණු ටිකයි තබන් ගත්ත හැඳිනීම් ටිකයි මෙන්න මොකද කරන්නේ මේ මත දන්නේ ඉච්චා ඊට පස්සේ කතා කරන්නේ ඒ ටිකේ ඉහෙන්න මායි ඒව නිත්‍යයි සුඛයි සුබයි ඒ ටික ආයෙත් මත කරලා කතා කරනවා නමුත් කතා කරන බානොත් අර සත්‍ය සම්පූර්ණයෙන් දැන් වෙනස් වෙනවා මොකද ඔය කලකුණු අරගත්තට දේවල් නම් ප්‍රත්‍යක්ෂේ නම් යථාර්ථේ නම් නිත්‍ය අනිත්‍ය දුක්ඛය අනාත්මයි. නමුත් අර පුද්ගලයා තාම අර ගත්ත නිත්‍ය සංඥාවේ ගත කරන නිසා හොද නඩුවක් තියෙනවා. අහගෙන ඉන්න මිනිස්සයා සංඥා ගත්තේ නැති කෙනෙක් නම් මේක අර වීඩියෝ කමුණු දිහා බලන මේ ප්‍රතිබිම්බය ගන්න හදන රිලව් වාගේ විකාරයක්. උගල්ලාව වාහන නතර කළ තිබ්බා ඒ ලෝකේ හරිම කෝලමක් තියෙනවා. උන් ඒක ගිහලා ඉතින් බාල පිටිපස්සෙන් අල්ලනවා. ලොකු රණ්ඩුවක්. ඒගොල්ලෙකුට තිබ්බහම කන්නාඩි කෑල්ල ලොකු රණ්ඩුවක්. කොච්චර හරි කෑම හොයාගෙන ආයිද අරකට කොට කොට ඉන්නේ. ආන්නේ වගේ තමයි මේ දකින්න දේවල් පිළිබඳව අපි සලකුණු තබා ගැනීම කියන මේ කැටතුනට. ඊළඟ සංස්කාරවල තියෙන ප්‍රධාන ලක්ෂණ ඒ සංස්කාර වේදනාත් අතර මැද තමයි මේ සංඥාපේ අත්මක වෙන්නේ. මෙන්න මේක දැනගත්තා නම් මේක අපි දැනගන්න උත්සාහ කළා නම් අපි කවදාකවත් කාටවත් අරූප පෙන්වන්නේ කියන එකක් නෑ රූප බලලා නතර අපි කවදාකවත් කාටවත් කතා කළ යමක් කියන්නේ යන එකක් නෑ අනුකින දේ අහලම නතර අනේ තරමටම අපි මේ ඇති කරන පෙන්වන හදන දේවල් වලින් කියන්න හදන දේවල් වලින් අනුන්ට කියාපාන දේවල් වලින් පුදුමාකාර විලෝපනයක් කරන බෑ හොඳක් තියෙනවා ඒ පුද්ගලයා මොන જાති පුද්ගලයෙක්ද කියලා පේන්නේ එයා කියන දේවල් වලින් එයා කරන දේවල් වලින් තමයි. ඒක කවදාකවත් වහන්න බෑ. ඒක භාවනා කරපු අයට විතරක් නෙමෙයි පේන්නේ කොයි පොඩි දරුවටත් පේනවා මේ පුද්ගලයා මොනවද කියාපාන. මේ පුද්ගලයා මොනවද අඳුර පානයි කියන කොහොමද තේරෙන්නේ. එවැනි අත්දැකීමකට කවදාකවත් නඩුවක නිමාවක් නෑ. නිමා වෙන්න නම් අපි දැනගන්න මේක අඳුරයක්. ඒ කියාපෑමට පොඩ්ඩක් දෙන්නමක් මේක තියෙන්නේ. නිසා මේ සංඥාව විභෝත කරන්න බැලක් නැහැ. මේ සංඥාව ඇති වෙන රූපයන් විභෝතයට කරන්න. නාමයන් විභෝත tattරපත් කරන්න. පටිඝ විභෝත tattරපත් කරන්න ඕනේ රූප සංඥාව විභෝත කරන්න. විභෝත කරනවා නම් ලකුණු ගැනීම කරන්න ඕනේ. සංඥාට බීම කරන්න ඕනේ නැහැ. ඒ කරන්න කරන්න අපි මේ සංඥාවට වැඳෙන්නේ යථාර්ථයේ චිත්තක්ෂණයම වෙනස් කරගන්න. ආ මේ විදිහේ පඩලයින් සාහිත්‍ය ලෝක කවි මිත්‍රකල් හිතියත් ඇවිදින්න. ඒක බයෙන් දැන හිතත් මේකමයි. කවදා හරි මේක ඇත්නියදී දැකීමයි මේක දෙන විශිෂ්ටත්වය. ඒකයි කරුවචනාති භාගෙට ඉන්නාලා ඉන්නේ මේ පුදුමාකාර සමතුලිතතාවයක් තියෙන පෙනමට තියෙන මේ සමතුලිතතාවය නඩත්තු කරන්ට අපි පුදුම උත්සාහයකින් මේ සංඥා රාශියක් රැස් කරන කෙලෙස් රාශියක් ගොඩනගාගෙන අපේ මත මතාන්තර හදාගෙන ඒක රකින්න ජීවත් වෙනවා මිසක් ඒ ටිකයින් කෙරුවොත් ආය ජීවත් වෙන්න දෙයක් නැහැ. ආය මේ ලෝකේ කල යුක්තක්. තාන් දෘෂ්ටික වශයෙන් කල යුක්තක් ඉතුරු වෙනවා. කල යුක්තක් ඉතුරුලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කියාපෑ යුක්තක් තියෙනවා. මවාපෑ යුක්තක් තියෙනවා. ඒක බහුල නම් ඒ රෝගේ වැඩි කෙනාට කරන දේවල් බොහෝමයි. එහෙම නැත්නම් වෙන දේ වෙන්න ඇරලා යන දේ යන්න ඇරලා ඕකෙකට බලහින්න පුළුවන් ගන්න ගඟක් ළඟ ඉඳගෙන කඟදියා බලන්න. නැත්නම් ඉපාත්ම වේගෙන් ගෙමින් වාහන මනුස්සයන්ද වීතියක් කිය කඳුළු තලාවට බලහින්න වගේ අපිට මොනවක්වත් දෙන්න ඕනේ ඒක බොහොම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. කවදාකවත් නරකයි එවැනි වීතියක් හරහට යන්න ගියොත් හැපේ. මේ බලාගෙන ඉන්නකොට අනිවාර්යයෙන්ම වීදියේ නිස්කලංක වෙන වෙලාවක් එනවා. ආන්නේ වෙලාවට අනුතුරු රහිතව මාර වෙන්න පුළුවන් පාර. යෝගාවචරය ආන්නේ වෙලාව වෙනකන් තමයි මේ නිස්සලංක වෙනකන් කරබණි. ඒක මේ තමන් කරනවවත් මේවා කියලා ප්‍රාර්ථනා කරනකොට වෙන්නේ නැහැ. ඒක බලානිනෝ ඒකේ විවිධ කියලා කාවාම කිසි කරදරයක් නැතුව යහපත් දෙයක්. ඒක නිසා භාවනා කරනකොට ආනාපාන ආදී මේ සංඥා පිළිබඳව නසඤ්ඤ නසඤ්ඤ නසඤ්ඤ සංඤී නවිකඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිකෝත සංඤී ඔන්න හතර අධ්‍යක් ගන්න පුළුවන් බව පිළිගන්නවා නම් ඒක උදල පැහැදිලි සංඥාවක් වෙන මේ ජීවිතේ පැහැදිලිව රහත් වෙන්න පුළුවන්. මේ සංඥාව මෙච්චර ගෙවා දැමීම කරන්න පුළුවන් නම් ආමත් නෝදකක් ඉවත් කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු මේකයි ඊගාවට එන්නා වූ සංස්කාර ස්කන්ධයත් එක්ක අපි ගැටේ ලිහා ගැනීමට කොහොමද කරුවත් නැගගත් අප දෙන්නේ කියලා ඊග ආධර්ම සාකච්ඡා අවස්ථාවේ ධර්ම දේශන අවස්ථාවේ අද මෙතකින් මේ ධර්ම දේශනා විමාර්තුම දක්වන්න සාකච්ඡා කරන්න පුළුවන්.